අසුබ නිමිත්තස්ස උග්ගහෝ අසුබ භාවනානුയോഗෝ ඉන්ද්‍රියේසු බුත්තද්වාරෝ භෝජනේ මත්තං යතා කල්යාණ මිත්තතා සප්පාය කතාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න නම් කාමච්ඡන්දාදී අවබෝධයට බාධා කරන අවබෝධය ආවරණය කරන ධර්මයන් අපේ සිතෙන් නම් ඒවා දුරු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙතට අපි යන්න ඕනේ. ඒ පිළිවෙත අපේ පැත්තෙන් වර්ධනය කරගන්න ඕනේ. මේ පිළිවෙත වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. අපි ඒකට කළ යුතු දේ දැනගන්න ඕනේ. කාමච්ඡන්දේ දුරුුනේ නැත්තම් අපිට මේ මේ සංසාර ජීවිතයෙන් අත මිදින්න බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන පංචකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කරන ස්වභාවය. එතකොට දරුවෝ කියන්නේ මොන වස්තුද? එතකොට කාම වස්තු නේද? ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ප්‍රාර්ථනාව තියෙන ඒවා නම් ජීවිතේ මෙන්න මේ දේවල් තමයි ලාභ සත්කාර ආදී මේ වගේ තැනකට යන්න ඕනේ මම බොහෝ භවෝග සම්පත් සහිත කෙනෙක් බවට වෙන්න උපත් වෙන්න ඕනේ කියලා ඒ ඒ දේවල් නම් ලෝකයේ තියෙන දේවල් දැකලා පින්නන්නේ පාරේ යනකොට ලෝකයේ අරමුණු කරනකොට රූපවාහිනිය ආදී බලනකොට දකින්න නොයේකුත් දේවල් මේවා තරම් වටින දෙයක් මේවා තරම් ඉහළ දෙයක් තවත් නැහැ කියලා මේවා ලබා ගන්නවා නම් මොන තරම් සැපදායක ජීවිතයක් ලැබෙනවාද කියලා කල්පනා වෙනවා නම් අන්න ඒක තමයි කාමචන්දේ ස්වභාවය නේද? ඉතින් ඒ ඒ හැම දෙයක්ම ඒ ඒ හැම දෙයක්ම සසර යන්න හේතු වෙනවා ඒවා ලබා ගැනීම සඳහා බොහෝ දුක් විඳින්න හේතු වෙනවා ඒවා විතරක් නෙවෙයි ඒවා හින්දා තැවිලි දැවිලි සහිත ආශ්‍රවයන් උපදිනවා ඉතින් මොන දේ ලබා ගත්තත් ඇති වෙන්නේ නැහැ හරිද ලෝකයේ තියෙන ඉහළම තනතුරක් තමයි ලෝකයේ බලවත් රටක නායකයෙක් වීම අපි හිතමුකෝ ඇමරිකා ජනපදයේ නායකයා වීම හරිද මට මහන්සිලා මහන්සිලා ගොඩ මහන්සිලා ප්‍රතිමුක එතෙන්ටම ගියා කියලා මම කොහොම හරි ඇමරිකාවේ ජනාධිපති වුණාම ඒත් සැනසීමක් තියනවද ඒත් සැනසීමක් නැහැ නේද ඒත් ජරා දුකෙන් අත මිදීමක් නැහැ ව්‍යාධි දුකෙන් අත මිදීමක් නැහැ මරණ දුකෙන් අත මිදීමක් නැහැ ප්‍රියංගෙන් වෙන්වීමෙන් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක එයාට තියනවද නැද්ද එයාට තියෙන අප්‍රියන් හා එක්වීමේ දුක තියනවද නැද්ද කැමති දේ නොලැබීම එච්චර කරලත් කැමති දේ නොලැබීමේ දුක තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේ කාමච්ඡන්දය කවදාක්වත් වෙන්නත් නේ ලබා දීලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි නේද? ඒකට අදාළ දේවල් දීලා ගින්දර වගේ ගින්දරට මොන දේ දැම්මත් පුච්චලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි මේකට කොච්චර දේවල් දුන්නත් පිච්චිලා යනවා මිසක් ආ ඉතුරු වෙන දෙයක් නෑ. මේකට මදි. ඉතින් අන්න ඒ වගේ මේ තියෙන කාමච්ඡන්දය අයින් කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා කළ යුතු දේවල් මොනවාද? අපි ඊයේ කාමච්ඡන්දය කියන එක කාම පරිදාය, කාම ස්නේහය, කාම මුර්ජාව හරිද මේ විදිහට මේ කාම නන්දී කියලා කාම වස්තුන් හින්දා ඇති වෙන සතුට, කාම වස්තුන් හින්දා ඇති වෙන පරිදාය, කාම වස්තුන් හින්දා ඇති වෙන පිසු වගේ හැදෙන ගතිය හරිද? මේ හැම දෙයක්ම කාමච්ඡන්දයට කාමච්ඡන්දයයි කියලා අපි ඊයේ බොහෝ දේවල් සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්නේ ඊයේ අපි කතා කරා සුබ නිමිත්ත සහ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය තමයි කාමචන්දය ඇති වෙන්න හේතුව කියලා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන තවත් කාමච්ඡන්දය ප්‍රහාණය කරගන්න අවශ්‍ය කරන ප්‍රහාණය කරන්න නම් මොකද කරන්න ඕනේ? අසුබ නිමිත්ත උපදවා ගන්න ඕනේ. කාම පළවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා කළ යුතු දේවල් වල තියෙන්නේ අසුබ නිමිත්තක්. ඒ කියන්නේ මේ ලෝකයේ කාම වස්තුන් සුබයි කියන හැඟීම වෙනුවට අපිට ඒවා දකිනකොට අසුබයි කියන හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය අයින් කර ගැනීම සඳහා තිබිය යුතු අසුබ භාවනානුයෝගෝ. එතකොට අසුබ අසුබ භාවනාවෙහි යෙදෙන්න ඕනේ. මොකද ඒ අසුබ නිමිත්ත පිළිබඳ තියෙන අසුබ චේතනාව අසුබ හැඟීම ඊටාම ප්‍රබල කරගන්න ඕන. නිමිත්ත උපදවාගෙන බෑ. ඒ නිමිත්ත කෙරෙහි තියෙන්න ඕනේ යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න නම් භාවනාවෙහි ඒ නිමිත්ත තහවුරු වෙන විදිහට භාවනාවෙහි යෙදෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් දැන් අපි ඊයේ කතා කරා මේ හැම ගැන. එහෙනම් මනුස්ස හැමක තියෙන අපිරිසිදු ස්වභාවය, පිළිකුල් ස්වභාවය ගැන කතා කරා. අන්න ඒ පිළිකුල් ස්වභාවය පිළිබඳව අපි භාවනාවකින් අපේ හිතට ඒ පණිවිඩ අපේ හිතෙන් නැగిලා යන විදිහට අට්ටික සංඥාව නැగిලා යන විදිහට මස් සංඥාව නැగిලා යන විදිහට ඊළඟට ඒ ශරීරයේ තියෙන නොයේකුත් নানা ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ශරීර නොයේකුත් අසුචි වලින් පිරලා තියෙනවාය කියන අදහස නැగిලා යන විදිහට ප්‍රබලව නැగిලා යන විදිහට අපි අපේ මනස සකස් කරන්න ඕනේ. ආන් එහෙම සකස් අපි අසුභ භාවනාව ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා පහුගිය කාලෙදී. ඉතින් මේ අතෝ දන්නවා අසුභ භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් කොහොමද කාමචන්ද ආදී නැති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒවා කරන්න ඕනේ. කරලා අපේ හිත ඒ ඒ තැන්වලදී ඒවා අසුභ හැඟීම එන විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියලා කියන්නේ. ඒක අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරපු කාරණාවක්. එහෙනම් පළවෙනි එක අසුබ නිමිත්ත, දෙවෙනි එක අසුබ භාවනානු යෝගෝ. ඒ කියන්නේ මානසිකාරය ඇති කරගැනීම. ඊළඟ එක ඉන්ද්‍රිය සංවරය කියන එක. ඉන්ද්‍රිය සංවරය ගැන සබ්බාස සූත්‍රයේදීත් කතා කරා, ඊට පෙර ආතුවත් කතා කරා. ඒකෙන්ද ආයෙ කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. කාමච්ඡන්දය නැති කරගන්න නම් ඉන්ද්‍රිය සංවරව ගුත්තද්වාරව වාසය කරන්න ඕන කියන්නේ ඉන්ද්‍රිය සංවරව වාසය කරන්න ඕනේ. ඉන්ද්‍රියන් වලින් ලබා ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන දේවල් සුවයි, සුබයි, සුන්දරයි කියලා අරගෙන එහෙම දැනුණාට පස්සේ පින්වත්නි දැනෙනවා නම් ඒ දැන දේ නැවත දැක දැක නැවත අහහ නැවත විඳ විඳ ඒවා කෙරෙහි අධිකතර වූ සතුටක් නැවත නැවත ඇති කරගනිමින් කටයුතු කරන්නේ නම් එයා ඉන්ද්‍රිය වහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. හරිද? ඉන්ද්‍රිය වහගෙන ඉන්නවා කියලා කියන්නේ ඇස් පියාගෙන කන් වල පුළුන් ගහගෙන ඉන්නවා කියන එකද නෑ එහෙම එකක් නෙවෙයි ඉන්ද්‍රයන් වලින් තමයි මේ ඉන්ද්‍රයන් වලින් තමයි අපිට උපාදාන සිද්ධ වෙන්න හේතු වෙච්ච රූප දැක සතුටු වුණා සතුටු රූප දැක සතුටු වෙනකොට නැවත නැවත හැරි හැරි බල බල අපේ හිතේ ඉපදින සතුටට නැවත අවස්ථාවක් දුන්නා එතකොට මොකද උනේ ඒ වස්තුන්හි ඇලීමක් සිද්ධ වුණා නේද සතුටු වෙච්ච දේ කෙරෙහි ඇලුනා ඇලුච්ච දේ ග්‍රහණය වුණා එතකොට මොකද වෙන්නේ? අන්න ඒ තැනත්තන්ට මේකෙන් ගැලවෙන්න බැරි වුණා නේද? උගුලේ වැටුණා වගේ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වස්තු නැතුව බැරි වෙනවා පින්වත් නේ. ඒක මම අමුතුවෙන් කියන දෙයක් නෙවෙයි. දැන් හොඳටම දන්නවා බණහනා විදිහට නේද? මේ ඉන්ද්‍රියන් තුලින් යමක් දැක අසා විඳ සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා විඳින්න ගත්තොත් ඒවා අහන්න ගත්තොත් ඒවා දකින්න ගත්තොත් ඒවා නැතුව බැරි තත්යකට පත් වෙනවා ඊට පස්සේ ඉවරක් නැතුව ඒවා නැවත නැවත නැවත නැවත දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ தත්යෙන් අයින් වෙන්න නම් කාමචන්දේ අයින් වෙන්න නම් ඉන්ද්‍රියේසු ගුත්තත් ධාරෝ නේද? ඉතින් ඒකෙන්ද අපි බලන්න ඕන අපි එහෙම කැමැති රූප නැවත නැවත දකිමින් නැවත අසමින් පිනන්නේ ගිනි තියාගත්තා වාගේ තමයි මේ වැඩේ. ඉතින් ඉවරක් නැතුව බලන්න ඕනේ, ඉවරක් නැතුව අහන්න ඕනේ. හරියට නිකන් අර සුලියකට අහු වුණා වගේ ඊට පස්සේ නොබලා ඉන්න බැරි වෙනවා. හරි සැඩ පහලකට වැටුනොත් එහෙම ආයතින් එක දිගේ යනවා. ඒ වගේ මේ ලෝකයේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් ඒවත් එක්ක අපි යෙදීදී යෙදීදී යෙදීදී නැවත නැවත නැවත නැවත ඒවාගෙන් ලැබෙන දේවල් ආහාරයක් විදිහට මේ හිතට ලබා දුන්නොත් ඒවා නැතුව බැරි වෙනවා මේ හිතට. ඊට පස්සේ ඒ වාගේම පිටිපස්සේ පන්නන්න ඉවරක් නැතුව පන්නන්න පටන් ගන්නවා. නේද? මේ හිත ඒ වාගේ පස්සේ පන්නනකොට අපිට ඉතින් කරන්න දෙයක් නැත්තරම නැති වෙලා යනවා. ඉතින් ඒකින්ද අපි මේක හොඳින් තේරුම් අරගෙන ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඉන්ද්‍රියන් වසාගෙන කටයුතු කරන්න ඕනේ. ඉන්ද්‍රිය ඉන්ද්‍රියයේසු ගුත්තද්ධාරෝ කියලා කිව්වේ ඒකයි. ඊළඟට පින්නත්නි භෝජනේ මත්ඤ්‍යතා. මේ කාමචන්දේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි භෝජනේ මාත්‍රඤ්‍යතාවය දන්නේ නැතිකම. ඇයි එහෙම කියන්නේ? ඇයි ඒකට මූලිකත්වයක් දීලා තියෙන්නේ? මේ කාමචන්දය අයින් කරන වැඩපිළිවෙලේදී ආහාර පාලනය කරන්න ඕනෑම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇයි? අන් ඒවා වගේ නෙවෙයි ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා. ආහාර දැකීමෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ගැන ඇසීමෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ආග්‍රහණයෙන් සතුට උපදිනවද නැද්ද? ආහාරවල රසයෙන් සතුට උපදිනවද නැද්ද? ආහාර ස්පර්ශයෙන් සතුට උපදිනවද නැද්ද? එහෙනම් ඒ කියන්නේ ආහාර අතපත ගන්නකොට සතුට උපදිනවා. එහෙනම් පංචකාම සම්පත්තියම වැඩෙන එකක් තමයි ආහාරය කියලා කියන්නේ. ඉතින් ආහාරය පාලනය කර ගන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි ගිජු ලෙස ආහාර ගන්න නැත්තන්ට මේ කාමච්ඡන්ද අඩු කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එයාලගේ ශරීර පවා නේද කම්මැලිකම වැඩි වෙන්න හේතුවක් වෙනවා ශරීරය ස්තුල වෙන්න හේතුවක් වෙනවා අසනීප වැඩි වෙන්න හේතුවක් වෙනවා හරිද මේක ලොකු පුහුණුවක් gedara කරගන්න පුළුවන් නිවසේ ඉද්දී ඇති කරගන්න පුළුවන් බොහෝ දෙනාගේ කල්පනාවක් තියෙනවා මේ මේ මම මගේ අන්තිම කාලේ මම ඔක්කොම අතහැරලා දාලා තපසට යනවා කියලා. නේද? අනිත් අය වගේ නේ මම ඔන්න මම ඔක හරියටම කරනවා කියලා. ඉන්නත් මේ හරියටම කරන්න දැන් පටන් ගන්න. එහෙම යන්න අදහසක් තියෙනවා නම් යන්න ඉස්සෙල්ලා වැඩේ පටන් ගන්න ඕනද නැද්ද? හ්ම්. gederama තියෙන ළඟම තියෙන ලොකු අවස්ථාවක් තියෙන ධර්මය අවබෝධ කරගන්න. ළඟම තියෙන අපිට නොපෙනෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ආහාර පිළිබඳ තියෙන ගිජුකම අයින් කරන්න විදර්ශනාවට වැටෙන්න. හරිද? ඒක අයින් කරන්න කොච්චර අමාරුද කියනවනම් ඒකට වේදනානුපස්සනාවක් ඕන වෙනවා. ඒකට අසුබ නිමිත්තත් ආහාරයේ ප්‍රතිකූල සංඥාවත් ඔන්න මේ වගේ නොයේකුත් දේවල් ඕන වෙනවා. එහෙනම් ආහාරය මාත්‍රයට අනුව නිවැරදිව ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ආහාරය ලබා ගන්න අපි සාමාන්‍ය ගිහියන්ටත් පුරුදු වෙන්න පුළුවන්. නේද? මොකටද ආහාරය මං කියන්නේ වාහනයකට තෙල් ගහනවා වගේ. නේද? මේක පවත්ත ගන්න විතරයි. මේක පවත්ත ගන්න විතරයි ආහාරය මේ ජීවිතය ගෙනියන්න විතරයි. බොහෝ අසනීප හැදිච්ච අය ඒ අසනීප වැඩි කරගන්නේ ඇයි? කෙලිම කිව්වොත් පෙරේතකම හින්දාමයි. නේද? පෙරේතකම හින්දාමයි වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒකට පෙරේතකමට පෙරේතකම කියන්න තෝ වෙන මොකක් කියන්නද නේද? හ්ම්. පෙරේතකමට පෙරේතකම කියන්න තෝ වෙන මොකක් හරි කියලා හරියනවද? නෑ හොඳම කතාව කියන්න ඕනේ. එතකොට තමයි රිදෙන්නේ වැඩි. නේද? හ්ම් ආහාර හින්දා හරියට දුක් විඳිනවා අපි. මං ඊයේ පෙරේදා කිව්වනේ බත් හින්දා විඳින දුක කියලා. නේද හැම ආහාරයකින්ම අපි විඳින එකම වෙලාව විතරයි සැපය තියෙන්නේ මෙන්න මේ දිවේ ගෑවෙන වෙලාවේ විතරයි අනිත් හැම වෙලේම ඒකින්ද දුකක් වෙනින් ඉතින් ඒකින්ද මේ ආහාරය ගැන නිවැරදි මෙනෙහි කිරීමක් කරලා තමන් ඒ ආහාරය මාත්‍රාන්‍යතාවය ඇති කරගන්න ඕනේ නැත්නම් කාමචන්දයෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ ඇත්තේ නැහැ ඊළඟට කල්යාණ මිත්‍රතාවය කාමච්ඡන්දය නැති වෙන්න අපිට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඒ ශ්‍රවණය කරපු ධර්මයන් අපේ ජීවිතයට ගලපා ගන්න තනියම බෑ පින්නත් නේ. හරිද? ගලපා ගන්න තනියම බැරි වෙනකොට මොකද කරන්න ඕන? අන්න ඒ කොහොමද මගේ ජීවිතයට ගලපන්නේ කියලා. හ්ම් කොහොමද මගේ ජීවිතයට ගලපන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න තනියම බැරි වෙනකොට ඒ පිළිබඳ දැනුම තේරුම තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඕන වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිත නිබඳව ධර්මයේ ඇලිලා තියෙන්න නම් කාමචන්ද අඩු වෙන්න නම් කාමචන්ද අඩු පුද්ගලයන් සේවනය කරන්න ඕනේ. ඒ තමයි කල්යන් මිත්‍රයෝ. හරිද? ඒකින්ද මේ කාමචන්දේ වැඩි අය සේවනය කරන්නේ නැතුව කාමචන්දේ අඩු අයව ආශ්‍රය කරන්න ඕනේ. කල්යන් මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. ඊළඟට සත්ප්‍රාය කතා. හ්ම් ඒක නැති අපිට ප්‍රශ්නයක් නැහැ නේද? නේද? හැම වෙලේම සත්ප්‍රාය කතාවල නේද ඉන්නේ? නේද? හ්ම් කට්ටිය එකතු වෙනම කොහොමද? නේද? මොකද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න පින්නත් නේ. මම හැමදාම කියනවා අපි උද්දාමයටපත් වෙලා ඉන්නේ. මේ ලෝකෙට ඇවිල්ලා දැක්ක රූප, දැක්ක සද්ද, දැක්ක දැනිච්ච ගඳ, දැක්ක රූප, ඇහිච්ච සද්ද, දැනිච්ච ගඳ, රස, ස්පර්ශයන් ගැන එකතු වුණොත් ඔන්න කෑම කතාවක් එක්කෝ. කෑ අහවල් කෑම මෙහෙමයි අපි කෑවා කියලා. හරිද? එක රූප කතාවක්. අහවල් රූප මෙහෙමයි මෙහෙමයි කියලා එක්ක ශබ්ද කතාවක් නේද? ගන්ධ කතාවක්. රස පිළිබඳ කතාවක්. ස්පර්ශ පිළිබඳ කතාවක් නේද? ඒවනේ නේද? නැත්තම් ආදරය ආදී ධර්ම ගැන තරහ ගැන නහවලා මෙච්චර තරහෙන් ඉන්නේ මාත් එක්ක ඒවා ගැන කතාවක්. ඉතින් මේ ලෝකෙට ඇවිල්ලා හම්බෙච්ච දේවල් ගැන අපි පැය ගණන් එකතු වෙලා කතා කරනවා. පිසු වැදිලා වගේ කෑ ගහනවා. ඉස්කෝලයක් ඉස්කෝලේක නේද ඉස්කෝලයට අරුණාම කොහොමද සද්දේ නේද ඉස්කෝලයක් කරනවාම විතරක් නෙවෙයි භාවනාවට සරහණක් කියවුනහම කොහොමද <laughs> නේද භාවනාවට සරහණක් කියවුනහම දුඟා තැන් වල එහෙම මහා ගෝසාවක් ඇහෙනවා එහෙනම් ඒක කරලා නැහැ හරියට හරි එකතු වෙලා ඉවර වෙලා යනකොට සංවර භාවය නැහැ මොනවා හරි කය ගහනවා හරි භාවනාවට සරහන් ඉවර වෙලා සමහර යන අය දකින්න ගාල ගෝට්ටි කඩාගත් වගේ පාරවල් වල වාහනයකටවත් යන්න නැහැ. කිසිම සංග යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මොකද මොකද වෙන්නේ? අපි පැහැදිලිව සංවර වෙන්නේ නෑ. පැහැදිලිව සංවර වෙන්නේ නෑ පින්වත්නි. ධර්මයෙන් පෝෂණය වෙනවා නම් අපි සංවර වෙන්න ඕනේ. මේ සංවර වීමට හේතු වෙන ලොකු දෙයක් තමයි සත්‍රාය කතා සංවර වීමට හේතු වෙන කාමච්ඡන්දය අඩු වෙන්න හේතු වෙන කතා. හ්ම්. හරි. නිකන් දැන් අපි බලමු එක වැඩක් එක වැඩක් ගැන බලමු. අර මම අහලා තියෙනවා මොකද්ද? තියෙනවා එක පොය දවසට යන පොය දවසට යන ඒ දවස්වල තිබුණා. දැන් නම් තියෙනවා සිත නිවන කතාව කියලා ටෙලි නාට්‍යයක්. නේද? හ්ම්. ඒක ගැන නෙමෙයි මම කියන්නේ. ඒ වගේ ඒවා ගැන නෙමෙයි. හරිද? සාමාන්‍ය රූපවාහිනියේ තියෙන ටෙලි නාට්‍ය අපේ ආච්චි අම්මලත් හොඳට ඉඳගෙන බලනවා. මේවා බැලීමෙන් සීයලත් බලනවා. එතකොට මේවා බැලීමෙන් ඒ සිත්වලට යම් සතුටක් උපදිනවා නම් ඒ උපදින්නේ තමන්ගේ කාමච්ඡන්දයට ආහාර ලැබිලාද නැද්ද? හොඳට බලන්න මම මේ කියන හින්දා නිකන් නිකන් හිතලා බලන්න. නේද? ඒ වගේ තියෙන කාම වස්තුද නැද්ද? ඒතර කාම වස්තු දැක තමන්ගේ හිතට සැනසීමක් ඇති වෙනවා. නැත්තම් ඔක බලන්නේ ඔච්චර. ඔච්චර මහන්සියලා ඔක බලන්නේ වෙන ඔක්කොම වැඩ පැත්තකට දාලා ඒවා බැලීමෙන් සතුටක් ඇති වෙනවා. එහෙනම් මගේ හිත තාමත් නේද? 100 කල්පනා කරන්න ඕනේ. ආචිත් කල්පනා කරන්න ඕනේ. අම්මත් කල්පනා කරන්න ඕනේ. තාත්තත් කල්පනා කරන්න ඕනේ. මගේ හිත තාමත් නේද? මොකද වැඩි? කාමච්ඡන්දයට තදින්ම බරයි කාමච්ඡ කාම වස්තුන් කෙරෙහි බරයි මේ තරුණ කට්ටිය තරුණ තැන්වල තරුණ අය එකතු වෙලා මේ කරන දේවල් දිහා මේ ලොකු හැත් එක ලොකු කරගෙන පැය ගාණක් බලා ඉඳීමෙන් ලබන පහත් සතුටක් අනුන්ගේ දේවල් දැන ගැනීමෙන් ලැබෙන පහත් සතුටක් ඒක නේද අනුන්ගේ දේවල් දැනද්ද ටෙලිනාටි තියෙන්නේ ඔව් ඔව් පවුලක විස්තරයක් තියෙන්නේ. පවුලක කණ්ඩායමක විස්තරයක්. මේ මම දැන් කීප වතාවක්ම කිව්වා ඔක. කණ්ඩායමක විස්තරයක් වෙනවා නේ. හරිද? කණ්ඩායමක නේද? ඒකේ වුණාට අපි හොඳටම දන්නවා බොරුවක් කියලා. අඩුම ගාන ගමේ විස්තරයක් හොයනවා නම් ඒක තමයි කමන්නේ. ඒක ඇත්තක් නේ. මොන හරි හදිසියෙන් නඩුවකට සාක්ෂි දෙන්නවත් හරි පුළුවන් වෙයි. නේද? ඒක හොයාගත්තම තව ටිකක් හරි කමන්නේ නැහැ කිව්ව හැකි. හොඳයි කියලා කියනවා නෙවෙයි. ගමේ විස්තරය දන්නවා ඉතින් මොන හරි මොන වෙච්ච වෙලාවක නේද වග කියන්නවත් බැරිය. වග උත්තර බඳින්නවත් බැරිය. මේක නේද? ඉතින් එහෙනම් අපි බලන්න ඕන අපි තුල තියෙන සියුම් වශයෙන් තියෙන මේ කාමචන්දේ හොයාගන්න ඕනේ. හ්ම්. ඉතින් මේ කාමචන්දේ හොයාගෙන ඒක අයින් කරගන්න ඒ ඒක අර අසත්‍යය කතා වලට වැටෙනවනේ අනුන්ගේ විස්තර. දැන් අනුන්ගේ විස්තර ගැන විතරක් කියලා දුන්නට ඔය ඕකෙන් ගැලවෙනවා. එතකොට එතන කතා කරලා නැහැ බලාගෙන ඉඳලා තියෙනවා. අනුන්ගේ දෙයක් ඉස්සර නම් ඉතින් කාහරි අහගන්න එකනේ කරන්න වෙන්නේ. මේක මොකද කරලා තියෙන්නේ? ටෙලි නාට්‍යයෙන් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ තමන්ගේ කාමචන්දය වැඩි වෙන්න හේතු වෙන දේවල් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒකින්ද ඒවා කර කර මේ නිවන් දකින්න ලෑස්ති වෙන කෙනාට ඒක කරගන්න හම්බෙන්නේ පැහැදිලිවම නිවසේදී අතහැරිය යුතු දේවල් වගේ තියෙනවා. හරිද? ඉතින් සමාධිය නෑ කියනවා මට ওই භාවනාව හරියන්නේ නෑ කියනවා එක එක ඒවා කියනවා. ඉතින් ඒ හරියන්නේ නැත්තේ ඔන්න ඔය ප්‍රතිපත්ති මාර්ගයට එන්නේ නැති හින්දා. ඉතින් ඒකින්ද ඔන්නේ සත්‍රාය කතා, කල්යාණ මිත්‍රතා, මේවා ආහාරේ මාත්‍රඤ්‍යතා, ඉන්ද්‍රියේසු බුද්ධද්වාරතා. හරිද? ඒ වගේම අසුභ භාවනාන් යෝගෝ අසුභ නිමිත්ත කියලා කියන මෙන්න මේ කාරණා කාමචන්දේ නැති වෙන්න ප්‍රබල වශයෙන් හේතු වෙනවා. ඉතින් අහලා බලන්න ඔය ටික දැනගෙන හිටියාද මං කරනවාද කියලා. අසුබ නිමිත්ත උපදවා ගන්න කටයුතු කරනවද? අහලා බලන්න තමන්ගේ හිතේ. අසුබ භාවනාව කරනවද? තමන්ගේ හිතෙන් අහලා බලන්න මං කරනවද කියලා. හරිද? කාමචන්ද ගුලිය නැත්තම් වෙන්නේ. හරි එහෙම්මම ඉන්නවා මේක කරන්න ඕන ටික කරන්නේ නැතුව කවදාකවත් හරියන්නේ හරියන්නේ නැහැ කරන්න ඕන ටික කරන ඉතින් තමන්ම හිතලා බලන්න ඕනේ මම එහෙම කටයුතු කරනවාද කියලා ඊළඟට ඉන්දියන් සංවර කරගෙනමද ඉන්නේ හරිද කියලා අහලා බලන්න තමන්ගේ හිතෙන්. ආහාර පාලනය කරනවද? අහලා බලන්න හිතෙන්. නේද? කල්යාණ මිත්‍ර ආශ්‍රය නම් කොහොම හරි ටිකක් තියාගෙන ඉන්න. ඒත් ඇද්ද? මදි සත්‍රාය කතා තියනවාද? නෑ. පාර එනකොට හරකෙක් දැක්කා. හරි. මේ හරක කවදාකවත් මිනිස් එක්කලා ඉපදිලා නැතුවද? ඉපදිලා ඇති. බණ අහලා නැතුව ඇද්ද? අහලත් ඇති. ඒත් බණත් අහලා මිනිසෙකුත් වෙලා ඉපදිලා හිටිය කෙනා මොකද මේ හරකෙක් උනේ? කාමචන්දය බහුලව තිබුණා නේද? කාමචන්දය බහුල වුණොත් එහෙම ප්‍රාණඝාත කරනවා. අදත්තාදාන කරනවා. කාමයේ වරදවා හැසිරෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරස වචන කියනවා. එහෙනම් මිනිස්සෙක් වෙලා ඉපදිලා බණත් අහපු කෙනා ප්‍රතිපත්තියට ආවේ නැත්තම් හරකෙක් වෙන්න තියෙන දෙකක් තියෙනවද නැද්ද? මේ බණමාලාවේ මම හිතන්නේ මේක මම දැන් හතරවෙනි වතාවට විතර වගේ කිව්වේ. නේද? හරකෙක් වෙන්න පුළුවන්, එළදෙනක් වෙන්න පුළුවන්, බල්ලෙක් වෙන්න පුළුවන් නේද? තිරිසන් සතෙක් වෙන්න පුළුවන් මේ කාමචන්දය අයින් කරගත්තේ නැත්තම්. එහෙනම් නිකන් ඉඳලා කාමචන්දේ හුඟාක් දෙනෙක් කල්පනා කරනවා. මට ඉතින් සමහර අය කියනවා මම හොඳට අහගෙන තියෙනවා. මට ඒ තරම් ඔය ආසාවල් නැහැ. මට ඔය ආසාවල් නැහැ කියලා තමන්ටම වංචනික කතා කියනවා. හැබැයි අපි බලාගෙන ඉන්න වෙලාවකට හැබැයි කෑම බෙදෙන වෙලාවට නම් කෑමක් ගැන කතා කරන වෙලාවට බලන්න ඕනේ. දරුවෝ ගැන කතා කරන වෙලාවට බලන්න ඕනේ. ඉඩම් ගැන කතා කරනකොට බලන්න ඕනේ. හැබැයි කියන්නේ නම් ඇත්තම කියන්නේ බොරුවට නෙවෙයි කියන්නේ. <laughs> ඒ කියන්නේ තමන්ගේ කාමචන්දය තමන් දන්නේ දන්නේ නැතිඳයි එහෙම කියන්නේ. ඉතින් කාමචන්දයට ප්‍රතිවිරුද්ධව කළ යුතු දේවල් කරන්නේ නැතුව පින්වත්නි කවදාකවත් කාමචන්දේ නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ. කාමචන්දේ අයින් වෙන්නේ නැහැ. එහෙනම් කරන්න ඕන දේවල් ටික කරන්න ඕනේ. ඒකින්ද ඒ ටික කරනවාද කියලා නැවත නැවත නැවත නැවත විමසා බලන්න. හ්ම්. විමසා බලන්න. දැන් ඉතින් ආහාර පාලනය පටන් ගන්න වෙනවා. මාත්‍රාවකට ආහාරය ගැනීම පටන් ගන්න ඕන දැන් ඉතින්. ඉන්ද්‍රිය සංවරය ආරම්භ කරන්න ඕනේ. අසුබ නිමිත්ත ඒ කියන්නේ මේ ලෝකයේ දකින දේවල් සුබ නැති බව මෙනෙහි කරන්න ඕන. අසුබ භාවනාවෙහි යෙදෙන්න ඕන. හොඳයි. එහෙමනම් දැන් අපි අසුබ නිමිත්තක් ඇති කරගන්න මේ ලෝකයේ දකින දේවල්. දකින අහන විඳින දේවල් කාම වස්තුන් පිළිබඳව ඒවා හොඳ දේවල් නෙවෙයි. ඒවා මෙන්න මේ જાතිය දේවල් කියලා අසුබ නිමිත්තක් ඇති කරගන්න මෙනෙහි කරන්න ඕන කාරණා කීපයක් පිළිබඳව ධර්මයේ තියෙන ආකාරයට සාකච්ඡා කරමු බලන්න. පළවෙනි දේ තමයි මේ කාම වස්තුන් පිළිබඳ ඒක කියනවා අට්ටිකංක ලූපමා කාමා කියලා. හරිද ආකාර 11 ගැන සඳහන් කරලා තියෙනවා කාමයෝ මොකක් වගේද ඇට කැබැල්ලක් වාගේ මොනවද මස් ඇට මේ කටු මස් කට්ටක් වාගේ ඇයි එහෙම කියන්නේ බල්ලාට මස් කට්ට හම්බ වෙනවා හම්බුනහම මොකද කරන්නේ අනේ අර මස් අයින් කරපු කට්ට හම්බෙන්නේ හම්බුනහම ඒකේ මස් සුවඳ තියෙනවා මෙයා අරන් ගිහිල්ලා හපනවා. ලේ සුවඳ තියෙනවා, මස් සුවඳ තියෙනවා. හපනකොට එයාගේ දත් වලින් ලේ එනවා. එයා හිතන්නේ හරි මස් කෑල්ලෙන් තමයි මේ ලේ එන්නේ කියලා. ඉතින් ඉවරක් නැතුව අර කහපනවා. හරි. කාම ලෝකයේ තියෙන වස්තුන් පින්නන්න යන්නේ ඒ වගේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ ඒ වගේ දෙයක්. ඇත්තද දන්නේ ධර්මයේ තියෙන හින්දා ගන්න එපා. හ්ම්. ධර්මයේ තියෙන හින්දා ගන්න එපා. මේ බලන්න ඇත්තද නැත්තද කියලා. ඒක ඒ වගේද දන්නේ නැහැ කියලා. හරි. දැන් ඔක්කොම තියෙන්නේ තමන්ගේ පැත්තේ. අර බල්ලා මස් කට්ට හැපුවට ලේන්නේ තමන්ගේ දත් වලින්. නේද? බලන්න ඒක එහෙම නෙවෙයිද කියලා මම ඊයේ කිව්වා මේක. නමුත් මෙතෙන්ට ආයේ මේ උපහරණයට ගැලපෙන හින්දා ආයේ කියන්න වෙනවා මට. මේ බයිසිකලයක් ඕනේ කියලා හිතනවා. දැන් මස් කට්ට ඕනේ කියලා තමයි හිතන්නේ. හරිද? කෙනෙක් හිතනවා බයිසිකලේ තමයි මුළු ජීවිතේම කියලා. දැන් කොහොම හරි බයිසිකලයක් ගන්නවා. දැන් මොකටද මේක ගත්තේ? සතුටු වෙන්න. දැන් කියනවා ඒක ගත්තාම සතුටුයි කියලා. දැන් බයිසිකලේ ගත්තා. දැන් බයිසිකලේ තියනවා. සතුට. සතුටට මොකද වෙන්නේ? මොකද කියන්නේ? සතුට නෑ බයිසිකලේ තියෙනවා. විවාහ වෙන්න ඕනේ කියලා හිතනවා කෙනෙකුට. ඕනමයි මේක තමයි ජීවිතේ දින එකම සතුට විවාහ වීමයි කියලා. දැන් විවාහ වෙනවා. නේද? විවාහය නම් තියෙනවා. සතුට නෑ එහෙනම් විවාහයෙන්වත් බයිසිකලයෙන්වත් කොහෙන්වත් නෙවෙයි සතුට ගලන්නේ කොහෙන්ද ඒක අමතකුණා අපිට තේරෙනවද මං කියපේ එහෙනම් ලේ ගලන්නේ මස් කෑල්ලෙන් නෙවෙයි ලේ ගලන්නේ තමන්ගෙම කටෙන් නේද එහෙනම් සතුට උපදින්නේ අර බාහිර වස්තු වලින් නෙවෙයි කාම ලෝකයේ තියෙන වස්තු වලින් සතුට උපදිනවා කියලා අපි හිතනවා පින්නන්නේ කාම ලෝකයේ තියෙන වස්තු වලින් නෙවෙයි සතුට උපදින්නේ තමන්ගේ සිතේ. හරි. ඒ වස්තු නැතුව සතුට උපදවා ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද දන්නේ සේනාසන වලට වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනව නේද? උන්වහන්සේලාට සතුට වෙන්න මොකුත් නැහැ. අම්මා තාත්තා නැහැ, සහෝදර සහෝදරියෝ නැහැ, රූපවාහිනිය නැහැ, ගුවන් විදුලි නැහැ, එතකොට චිත්‍රපටි බලන්න යන්න නෑ, යාළුවෝ නෑ, හැපි හැපි ඉන්න කවුරුවක්වත් නෑ. හරි. නමුත් දානෙකට මානෙකට වැඩි වෙලාවක එක පැත්තක ගිහියැත්තෝ ඉන්නවා අර ගොඩාක් සතුට වෙන ගිහියැත්තෝ ඉන්නවනේ. නේද? අර ස්වාමීන් වහන්සේලා ටික එක පැත්තක වැඩ ඉන්නවා. කාගේ මූණු වලද සතුටු පෙනුම තියෙන්නේ? නේද? සතුටු පෙනුම තියෙන්නේ අර ස්වාමීන් වහන්සේලාගේ මූණු වලද නැත්නම් අර හැම සතුටු වෙන්න එක එක දේවල් පාවිච්චි කරන අයගේ මුහුණවලද ස්වාමීන් වහන්සේලාගේ මුහුණු හරීම ප්‍රසන්නයි නේද? හරි සතුටෙන් ඉන්න බව පේනවා. අනිත් ඇත්තෝ නේද? එන්නේ මට වෙච්ච දේ වගේ ඉන්නේ මට වෙච්ච දේ වගේ ඉන්නේ නේද? ඈ වෙච්ච දේ වගේ හරි පස්සත්තාපයෙන් එපා වෙලා වගේ මොකද කියන්නේ එපා වෙලා වගේද නැද්ද? නේද? ඇති වෙලා වගේද නැද්ද? සැරෙන්තරේ කියනවා මේ මදවර මට ඇති වෙලා තියෙන්නේ මට එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ මොකද ඒ සතුට ලැබෙන්නේ කාම වස්තුන් වලින් නේද? මේ පුරුෂයාගේ හිතේ තියෙන සංකල්පයයි රාගය කියන්නේ. එහෙම නැතුව අර වස්තු වල නේද මේ මල් පොකුරේ නෙවෙයි සතුට තියෙන්නේ. මල් පොකුර දකින හිතේ සතුට ඇති වෙන්නේ. නේද? එහෙනම් මේක විතරක් මේකෙන්මයි සතුට විඳින්න පුළුවන් කියලා එකක් නැහැ. බලන්න පින්නන්ද මේක කොච්චර අසාධාරණ ස්වභාවයක්ද තියෙන කියලා මේ ලෝකයේ තියෙන එක වස්තුවක් ගත්තාම ඒ වස්තුව එක්කෙනෙකුට සතුටක් අතන හදන අතරේ තවත් කෙනෙකුට දුකක් හදන එහෙනම් ඒක සතුට ලබන වස්තුවක් කියලා කියන්න පුළුවන්කම නෑ මෝටර් සයිකලේ පුතාට සතුටක් හදනකොට අම්මට දුකක් හදනවා නේද හැබැයි ප්‍රථම ධානය අම්මට සතුටක් හදනවා පුතාටත් සතුටක් හදනවා මිසක වෙන කෙනෙකුට දුකක් හදන්නේ නෑ නේද? එහෙනම් එහෙනම් නියම සතුට හදන එක හැමෝටම සතුටක් වෙන්න ඕනේ. නේද? අනිත් සතුට සාපේක්ෂයි. ඒ කෙනාට අදාළ වෙන එකක් මිසක් නෑ. එහෙනම් බලන්න ඕනේ මේ කාම වස්තුව නේද? බල්ලෙක් හපන මස් කට්ටක් වගේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒකයි. අන්න බලන්න අසුබ නිමිත්ත හැදෙන හැටි. හරි? මේක අපිට අපි හොඳට තේරුම් ගන්න ඕන මේක මෙතන තමයි වැඩේ දැන් මේක අහලා කාමයෝ මස් කට්ටක් වෙන්න <laughs> කියලා නිකන් ඉන්නවා. එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ උපමාවක් විදිහට නම් දැන් බල්ලා මස් කට්ටක් කපුවප ඉන්නවා දකින්න දැන් ඕක අපි දැනගත්තානේ උගේ කටේ ලේන්නේ කියලා. දැන් ගෙදර ගියහම බල්ලා මස් කට්ටක් කපාගෙන ඉන්නකොට අපිට මොකද හිතෙන්නේ? මේ වගේ මෝඩ තකතිරු බල්ලෙක් ඇත්තට නේද? එහෙමනේ හිතෙන්නේ නේද? නිකන්වත් අපිට හිතෙනවද බල්ලා කප හපුමස් කට්ටන කියන අපිට අපිරියයිනේ නේද? ඇත්තට බල්ලට මේකෙන් ලොකු රසයක් තියෙනවා වාගේ අපිත් කඩේට ගිහිල්ලා මස් කට්ටක් හොයාගෙන ඇවිල්ලා ඒක තම්බලා හරි හපහප හිටියොත් මොකද? නෑ එහෙම අදහසක් එන්නේ නෑ ඒක නිෂ්පලයි ඒක තේරුමක් නෑ කියලා අපේ මනසට දැනෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ආදී පිළිබඳව. හරිද? අන්න ඒ වගේ එහෙම හැඟීමක් ඒවා ඉදිරියේ දැනෙන්න ඕන. දෙමව්පියන්ට ළමයි දැකලා සතුට උපදිනකොට මේක මගේ හිතේ උපදින සතුටක් ඒක ළමයි ළමයින්ගේ හැදෙන එක නෙවෙයි මේ සතුටට මං ඇබ්බැහි වෙලා වැඩක් නැහැ නේද මේකෙන්ම මේකෙන් මේක මට තේරුමක් නැති දෙයක් මේක මෙන්න මේ වගේ ඉවරක් නැති මටම හානියක් වෙන දෙයක් ඒ මදිවාට අර බලු පැටියාට මොකද වෙන්නේ පසුව දත් දෙන්න පටන් ගන්නවා. නේද? පසුව දත් දෙන්න පටන් ගන්නවා. තුවාල වෙන්න පටන් ගන්නවා. හානියක් වෙනවද නැද්ද? හරි. ඒ වගේ කාම ලෝකයේ වස්තුන් නැවත නැවත බලමින් නැවත නැවත අසමින් තමන්ගේ හිතේ සතුට උපදවා ගත්ත අයට ඒ වස්තුව අහිමි වෙනකොට ඒ වස්තු හින්දම ඒ වස්තුව තිබ්බත් ඒ වස්තුව තියෙද්දිම රිදෙනවද නැද්ද? පීඩාව ඇති වෙනවද නැද්ද? පරිදාහයක් නැති වෙනවද නැද්ද? එහෙනම් කාමයේ මස් කට්ටක් වෙන්න කියන එක හරිද නැද්ද? නේද? <laughs> එහෙනම් අන්න ඒක දැනෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. එතකොට කාම වස්තුන් දැක්කහම සුභ හැඟීමක් නෙවෙයි එන්නේ අසුභ හැඟීමක් එන්නේ. හම්මෝ මේක හරියන්නේ නෑ කියලා. ආන් ඒක තමයි අසුභ නිමිත්ත හදාගන්න එක විදිහ. ඉතින් ඒක හදාගන්න මොකද කරන්න ඕන? යෝනිසෝ මානසිකාරය උපදින්න ඕනේ ඒ සඳහා. මේවා එකින් එක එකින් එක අරගෙන මස් කට්ටකට සමාන කරලා Tamanට සතුටු වෙන සතුට ලබා දෙන ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ආදී සියල්ල මස් කට්ටකට බල්ලා හපන මස් කට්ටකට සමාන කරලා මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. හරිද? මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒ විදිහට දැනෙන්න ඕනේ. නිෂ්පල දෙයක් විදිහට දැනෙන්න ඕනේ. දැනෙන ගානට ආපුවාම අන්න අසුබ නිමිත්තත් යෝනිසෝමනසිකාරයක් තියෙනවා. හරිද? මේ බාහිරින් එන හැම නිමිත්තක්ම සුබ විදිහට නෙවෙයි අසුබ විදිහට Tamanට දැනෙන්න ඕන නිවැරදි මෙනෙහි කිරීම තියෙන්න ඕන. ඒක එන විදිහට හදන්න ඕනේ. හරි නැත්නම් කවුරු වෙලාද උපදින්නේ? පාරේනකොට දැක්කේ නේද? හරක් විතරක් නෙවෙයි එළදෙන වෙලාවත් උපදිනවා. මේ ගැන කල්පනා කරන මේ භයානකම අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. ඊළඟට මාංශ පේසූපමා කාම. මාස් කැලක් වගේ කියලා. හරිද? මොකද අපි මේ බලන්න මේක මෙහෙමයි තේරුම් ගන්න. මේක මේ විදිහමද නැද්ද කියලාත් බලලා මට කියන්න ඕනේ. හරිද? මේ විදිහට මෙනෙහි කරන්නත් ඕනේ. දැන් කාක්කෝ රංචුවක් ඉන්නවා. කාක්කෝ රංචුවක් ඉන්න තැනට මස් කෑල්ලක් දානවා. හරිද? මේ මස් කෑල්ලට උපමා කරලා තියෙනවා කාම වස්තුන් කියන එක. එතකොට මේ මස් කෑල්ල දැහැගත්ත කාක්කා කලින් හිටිය මුළු කාකු රංචුවම දුකෙන්. ඇයි මස් නැති හින්දා. හරිද? දැන් හම්බෙච්ච කෙනාට සතුටුද නැද්ද? දැන් කාකු කට්ටියම මස් හම්බුන් නැති මස් නැතුව ඉන්න ඔක්කොම කාකු ටික දුකෙන් ඉන්නේ මස් නැතුව. දැන් මස් කෑල්ලක් හම්බුණා. එකයි දැන් මේ. දානකොට එක්කෙනෙක් දහගත්තා. අනිත් අය ඔක්කොම සැපෙන්ද දුකෙන්ද? දුකෙන් අපිට හම්බුන්නේ නැහැ. අන්න අරයට තමයි හම්බුනේ. හම්බෙච්ච එක්කෙනා. ඒ මොකද අපේ ඇයි නේද? ආ එහෙනම් ඉන්න දෙන්නේ නැහැ. නේද? අනිත් කට්ටිය ඉන්න දෙන්නේ නැහැ. මේ මස් කෑල්ල හම්බුච්ච ගමන් මොකද කරන්න ඕන? අරන් දුවන්න ඕනේ නේද? ඒක ආරක්ෂා කරන්න ඕනේ, හංගන්න ඕනේ, අනිත් අයට පේන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ නේද? බොරු කියන්න ඕනේ, කාකනම් බොරු කියන්නේ නැහැ මං කියන්නේ. නේද? මේ කාම වස්තුන් එකතු කරගත්ත ඇත්තෝ ඒවා ආරක්ෂා කරන්න ඕනේ, තාප්ප ගහන්න ඕනේ, බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා ගහන්න ඕනේ. නේද? ඒවා හින්දා බොරු කියන්න ඕනේ, ඒවා හින්දා හොරකම් කරන්න ඕනේ. හවුද නැද්ද? මොකද සියලු කාමවස්තුන් කෙරෙහි හැම කෙනාගේම ඇල්ම බැල්ම තියෙනවා නේද? බොහෝ රූමත් බිරිඳක් හිමි වෙච්ච ස්වාමි පුරුෂයාට හරියට ප්‍රශ්න තියෙනවා. නේද? ඉතා රූමත් බිරිඳක් හම්බෙච්ච ස්වාමි පුරුෂයාට හරියට ප්‍රශ්න තියෙනවද නැද්ද? හරියට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. සියලු කාම වස්තුන් එහෙමයි. බොහෝ භවභෝග සම්පත් තියෙන අය ඔක්කොටම නේද? ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ ඒවා රැක ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕනම කාම සම්පත්තියක් ගත්තොත් මේ ආහාරයක් අතර ගත්තොත් එහෙමයි අපිත් එහෙමයි නේද? හ්ම්. ඉතින් හැම දෙයක්ම ගත්තොත් එහෙම ඒ හැම දෙයක් එක්කම මහා පොරයක් අල්ලන්න ඒකින්ද බලන්න පින්නත් මේ ලෝකේ ඉන්න මිනිස්සු ලොකු පොරයක් අල්ලනවද නැද්ද? පොරයක් අල්ලනවද නැද්ද? මරා ගන්නවද නැද්ද? රණ්ඩු වෙනවද නැද්ද? හපා ගන්නවද නැද්ද? නේද? බොරු කියා ගන්නවද නැද්ද? කේලම් කියා ගන්නවද නැද්ද? ඇයි මේ? මේ pore මොකද්ද මේ? කාම pore. නේද? කාම වස්තුන් වලට අල්ලන pore. ඉතින් එහෙනම් අන්න ඒ pore නිදහස් වෙච්ච කෙනෙක් තමයි අන්නර ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න නේද? ස්වාමීන් වහන්සේ. ඒකින්ද උන්වහන්සේට ප්‍රශ්න නැහැ. නේද? ආන් දැන් තේරෙනවද මේ පැත්තට ප්‍රශ්න තියෙන්නත් ඇයි මේ පැත්තට කල්පනා කරන දේවල් තියෙනවා බුදියනකොට කොච්චර දේවල් හිතන්න තියෙනවද හෙට මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ මේ මදිවට රතු බිල් වගේක් ඇවිල්ලා ඉවවා ගෙවන්න ඕනේ නේද පොහොර ටික හොයන්න යන්න ඕනේ අර ටික ඕනේ මේ ටික ඕනේ නේද ඉවරක් නැහැ නේද එක සැරයකට පිටර විවාහ ගත්තා ගොවිතැන් කරා හ්ම් පැල් රැක්කා ඔක්කොම කරලා අස්වැන්න ගෙට ගත්තා යන්තම් යති මේ කන්නේ යන්තම් අස්සන්න ගෙට ගත්තා දැන් ඉතින් හරි කියලා සති දෙකයි මොනවද ආය ආය ඊළඟ සැරේ වපුරන්න ඕනේ වපුරන වැඩ ටික පටන් ගන්න ඕනේ ඉතින් මුළු ජීවිතේ හැම වැඩක්ම එහෙමද නැද්ද හැම වැඩක්ම එහෙමද නැද්ද කාලෙන් කාලෙට කාලෙන් කාලෙට නැවත නැවත කරන්න ඕනේ නේද 80 වාරයක් හෝ 70 වාරයක් හෝ 60 වාරයක් හෝ 50 වාරයක් හෝ සිංහල අලුත් අවුරුද්ද කණ්ඩත් එපා. නේද? අලුත් අවුරුදු අලුත් අවුරුදු උත්සවයේ කී වාරයක්ද දන්නේ නැති වෙන්නේ. ඒ හැම වාරෙම කැවුම් යන්නත් ඕනේ. නේද? ඒ හැම වාරෙම අලුත් ඇඳුම් ගන්නත් ඕනේ. ඉතින් මේ වගේ මේ වාර කීපයක් මේක මේ. නේද? වාර කීපයක් ඉවරක් නැතුව මේ කරන වැඩේ ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ හොඳටම ඉතින් ඒ වගේ නිෂ්පල දෙයක් අන් අයගෙන් ආරක්ෂා කරගන්න ඕන දෙයක්. ඒ වගේ හැඟීමක් එනවා මම මේ ලොකු දේවල් ගත්තට. බලන්නකෝ. නිලතල ආදියත් ලෝකයේ නිලතල ආදිය සමහර අය කල්පනා කරලා කල්පනා කරලා හරියට වංචා කරලා බොරු කියලා, කේලම් කියලා, කොටෝලා අන් අයට රිදෝලා ලොකු නිලයන් ලබා ගන්නවා. හ්ම්. ලබාගත් දවසේ ඉඳලා මොකද වෙන්නේ? ඒක ආරක්ෂා කරගන්න නොයේකු දේවල් කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. අන්න ඒවට පුරාලනවා. ඉතින් මේ නිලය, බලය, ධනය කියලා කියන මේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙන වෙන එකක් තේව ඔක්කොම පැත්තකට දාලා දරුවෝ ගැන උනත් තියෙන අදහස නේද? ඒ හැම එකක්ම ආරක්ෂා කරගෙන දරුවෝ කියලා අයව දැඩිව ග්‍රහණය කරගත්ත දෙමාපියන්ට ඒ ළමයින් ආරක්ෂා කරන්න ඕනේ. ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න ඕනේ, අනිත් අයගෙන් රකින්න ඕනේ. ඉවරක් නැතුව කල්පනා කරන්න ඕනේ ගැන නේද? හ්ම් ලොකු පීඩනයක් ඇති කරගන්න ඕන ලොකු පරිදාහයක් තියෙනවා දැවීමක් තියෙනවා හැම වෙලෙම ප්‍රාර්ථනාවක් තියෙනවා එහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා මරණාසන්න මොහොත දක්වාම නේද පරිස්සම් කරන්න හදනවා මෙහෙම වෙන්න ඕනේ කියලා ඉතින් ඉවරක් නැති පීඩිත ස්වභාවයෙන් කවදාද මේ හිත ඔය කල්පනාවල් වලින් අයින් වෙන්නේ නිදහසේ ඉන්නේ කවද්ද හිත නිදහස් කරගන්නේ කවද්ද හැමදාම මෙහෙම ඉන්න කල්පනාව එහෙනම් එක කම්බුලක අත තියාගන්නව මදිවට වෙලාවකට කොහොමද? කම්බුල් දෙකේම අත ගහගෙන ඉන්නේ. නේද? ඔළුවෙත් අත ගහගෙන ඉන්නවා. ඉතින් මේ தත්ත්වය මොකද මේ මේවා ඔක්කොම වෙනස් වෙන නේද? දැහැගත්ත මස් කැබැල්ල වගේ හින්දා. ඊළඟට පින්නත් මේ තීනු කූපමා කාම. ඒ කියලා කියන්නේ අර දන්නවන්නේ අපි පන්දන් දෙන්නේ. පන්දගෙන හුළු අත තියෙන්නේ. දැන් නම් හුලුවත පාවිච්චි කරනවා අඩුයි. නමුත් අන්නේ හුලුවත්තක් වගේ කියලා. ඒ කියන්නේ පන්දමක් වගේ කියලා මේ කාම වස්තුන්. ඇයි? දැන් පොල්ලතු වලින් බැඳ මේ පන්දම ඉස්සර නේද මතකද අරගෙන වනවන යනවා කට්ටිය නේද? ඉතින් තව එකක් අනිත් පැත්තෙන් අල්ලා යන්නේ. ඒක ඉවරනකොට එලා දන්නවා අපේ කට්ටිය මේ කොච්චර දුර අරන් යන්න පුළුවන්ද කියලා. පොල්ලත්ත බැඳලා ඒකේ එළියෙන් තමයි යන්නේ. හුළුවත්ත කියලා කියන්නේ අපි. මේක අතේ තියාගෙන යන කෙනා අත පිච්චෙන්න ඉස්සෙල්ලා අතාරින්න ඕනද නැද්ද? පන්දම පල්ලෙහාට පිච්චීගෙන පිච්චීගෙන එද්දී නේද? මේක මේ මේක අයින් කරන්න ඕනේ. එතකොට අයින් කරේ නැත්තම් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. දැන් ඔය අල්ලගෙන ඉන්න සියලු දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩම් කඩම්, නිලතල, බලතල මේවාට බැඳිලා ඉන්න හැම කෙනෙක්ම ඒවා මරණයෙන් ඉස්සෙල්ලා අතහරින්න අතහැරේ නැත්තම් මොකද වෙන්නේ? ආ නේද? කේම්බ වෙලා, ගැරඬි වෙලා ඉඩම් වල හරිද බල්ලු වෙලා තෝදෙයනම් කුක්කා. දන්නවනේ තෝදෙය කුක්කා ඉතින් ඒක කොච්චර නේද? ඒ වගේ ඒ ඒ දේවල් කෙරෙහි තද ආසාවක්, ඇල්මක් බැල්මක් තියාගෙනම මරණය දක්වා මේක අරගෙන ගියොත් මනෝ සංචේතනාව කියලා කියන ඔන්න ඔය ඇති වෙන අකුසල චේතනාව පින්වත්නි ඒක ගැන බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වේ ගිනි අඟුරු වලකට ඇදගෙන යන මිනිස්සෙක් වාගේ කියලා. Tamanට මේ ආහාර ගැන කිදුකමක් තියෙනවා නම් මොනවා හරි දෙයක් ගැන Tamanට අධිකතර ඇලීමක් තියෙනවා නම් ඒවා හැම වෙලේම කල්පනා තියෙන්න ඕනේ. මම මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා මේක අයින් කරලා දාන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා අයින් කරලා දාන්න ඕනේ කියලා. ඒව අදහසක් තියෙනවද දන්නේ නැහැ. ඒ සඳහා වෙහෙසෙනවද දන්නේ නැහැ. ආ නෑ ඕනේ නෑ තව කල් දිනවනේ නැද්ද? එහෙම තමයි අදහස. හුළුවත්ත නම් පල්ලෙහාට එනකොට තේරෙනවා දැන් මේක පිච්චෙන්ට කිට්ටුයි කියලා. නමුත් මරණය කොයි මොහොතක සිද්ධ වෙයිද? දන්නේ නෑ. එහෙනම් ඉක්මනින් මේවා බැහැර කරන්න ඕනේ. තියෙන ඇලීම් බැඳීම් අයින් කරන්න ඕනේ. මං ආය ආය මතක් කරනවා තනියමයි මැරෙන්න වෙන්නේ. නේද? මැරෙන වෙලාවේදී මට බැඳීම් තිබ්බ අය මට ආදරෙන් හිටිය අයට ඇවිල්ලා මාව බේරගන්න කොහොමත්ම බෑ පින්නත් මේ Tamanට තනියමයි මේ සසර ජීවිතේට මුහුණ දෙන්න වෙන්නේ තනියම. ඒක හොඳට මතක තියාගන්න. හොඳටම මතක තියාගන්න ඕන කාරණාවක් ඒක. හරි. කොහේ හරි තැනක පණුවෙක් වෙලා ඉපදුනහම තනියම. ඔව් ඉතින් ඒ තනියමනේ අර ඔක්කොම වැඩ කරන ගැඩවිල්ල මොකද කණ්ඩායම් ගිහිලා අපි එහෙනම් හාරමු යාළුවේ කියලා එකතු වෙලා හාරන්නේ නෑ නෑ පොළොව හපහප තනියම ඉන්නේ ගොම කුරුමිනියා තනියම අරක කරකවන්නේ නේද? තනි වෙලා ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් හැම තිරිසන් සත්වයකම තනි වෙච්ච සත්තු එක වචනයයි කතා කරන්න පුළුවන් ඒ කට්ටියට. ඉතින් ඒ වගේ මේ ලෝකයේ අසරණ අසරණකමේ හිණිපෙත්තටම වැටෙනවා. අය තිරිසංගත වෙලා උපදිනවා කියලා කියන්නේ අසරණකමේ නේද? ඉහළටම වැටෙනවා. එහෙනම් මැරෙන්න ඉස්සෙල්ලා මේ තියෙන බැඳීම් වලින් අයින් වෙන්න ඕන මොන කෝලමක්ද මේ මැරෙනකොට අරන් යන්න තියෙන දේවල් නෙවෙයි මේවා. මැරෙනකොට ඔක්කොම දාලා යන්න වෙනවා. හ්ම්. මම මෙතනින් උගුල්වල දානවා මාව මෙතනින් මේ ඉන්න ජීවිතයෙන් මාව අයින් කරලා දානවා. ඒ අයින් කරලා දැම්මට පස්සේ අනිත් අය ජීවත් වෙනවා. බය වෙන්න එපා. කවුරුත් බඩගින්නේ මැරෙන්නේ නැහැ. නේද? ඉතින් එඩිතර වෙන්න ඕනේ. එඩිතර වෙලා දරුවෝ ඉස්සරහ එඩිතර වෙන්න ඕනේ. <laughs> එඩිතර වෙලා කියන්න ඕනේ මම යනවා දවස් 10ක් භාවනා කරන්න. ඕනෑ විදිහකට කනවා. ඕනෑ විදිහකට ඉන්නවා. නේද? ඈ එහෙම කියලා මේක දරුවන්ට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ යන්න යන්න නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ තමන්ගේ මේ ඔකෝම ගැන හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ඔක්කොම ගැන හිතනවා නම් ඒ කට්ටියට ධර්ම අවබෝධ කරගන්නයි කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕන. ආදරයක් තියනවා නම් මේ ඔය ඔය බත්තම්බ තම්බ දෙන එක නෙවෙයි. හරිද? වයසට යනකොටත් කල්පනා කරන්න මගේ තරුණ දරුවන්ට මම කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරලා දෙන්න ඕනේ කියලා ඒ කට්ටියට කැමැත්තක් තියෙනවනේ. කරන්න ඕන තමන්ට අවබෝධ කරගෙන. එහෙම නැතුව හරියන්නේ නැහැ. එහෙනම් කාරණා තුනක් අපි සාකච්ඡා කරා අට්ටි අට්ටි කාංක ලෝපමා කාම නේද ඇට ඇට කැබැල්ල වගේ ඊළඟට මාංශ පේසූපම කාම නේද මස් කැබැල්ල ඒ තීනුකමූපම කාම හරියට තනකොළ වලින් හදපු මේ අර හුළුවත්තක් වගේ හරිද තව තව කාරණා කීපයක් තියෙනවා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු නමුත් මේ හැම එකක්ම සාකච්ඡා කරද්දී අපිට අදහසක් තියෙන හැඟීමක් තියෙන්න ඕනේ. මේක දැන් තේරෙන්න ඕනේ මේ මේ බැඳීම බැඳීම ගැන හුළුවත්තක් වගේ දැනෙන්න ඕනේ. මොකක්ද එහෙම දැනෙනවා කියන්නේ මොකක්ද? මට මේක මැරෙන්න කලින් අයින් කරන්න ඕනේ. මේ බැඳීම දැනෙනකොටම මැරෙන්න කලින් අයින් කළ යුත්තේක්. මැරෙන්න කලින් අයින් කළ යුත්තේක්. ඉතින් හොඳ වෙලේ තවත් පන්දම් අල්ල ගන්න එකද හොඳ? තියෙන පන්දම අතාරිනවා මිසක් අලුතෙන් පන්දම් අල්ලන්නේ නැහැ. ඒක දන්නවනම් අලුතෙන් පන්දම් අල්ලන්නේ නැහැ නෙවෙයි. ඇල්ලෙන්නේ නැහැ. පන්දම් අහුවෙන්නේ නැහැ. එහෙමනම්. ඉතින් ඒකින්ද අපි මේ කාම වස්තුන් කෙරෙහි කෙනෙකුට දැනෙන්න නම් පින්වත්නි මේක තේරුමක් නැති දෙයක් කියලා ওই වගේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොට අපේ මනසෙන් ඒක දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපි කොහොම හරි කරලා මේ தත්තරපත් වෙන්න ඕනේ. මේ එකක් දෙකක් හරි අරගෙන කරන්න. ගොඩ කාරණා කිව්වම අහගෙන විතරක් ඉඳලා යන්න එපා. හරිද? බණ අහපෝ කොටෝ මම කියන්නේ. හරිද? හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරපුවා මේ එකක් දෙකක් හරි අරගෙන කරන්න පටන් ගන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට අසුබ නිමිත්ත හැදෙනවා. දකින්න දකින්න දේ ආය ආය ඒකේ යෙදෙන්න හිතෙන්නේ නැහැ. මේක ගිනි අඟුරු වලක් වගේ. හරිද? හෙට කතා කරන් තියෙන ගිනි අඟුරු වලක් වගේ කියන්නේ. හරිද? ඉතින් ඒකින්ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න මේ පුංචි කාරණා නෙවෙයි මේවා අපේ ජීවිතේ කාමච්ඡන්දේ අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියපු විදිහවල. ඉතින් එහෙම මෙනෙහි නොකර කවදාකවත් කාමච්ඡන්දේ අයින් වෙන්නේ අයින් වෙන්නේ නැහැ. බොහෝ කර්ම කතා කරා ඒ කතා කරපු දේවල් වලින් මේ ධර්ම ශ්‍රවණය කරපු අය තමන්ගේ ජීවිතයට බොහෝ ධර්ම කරුණු එකතු කරගත්තා. ඒ එකතු කරගන්න ලොකුම හේතුව වුණේ ආසන්නම කාරණාව වුණේ මේ නැදිරියේ ඉන්න දායකත්වයේ දරපු මේ පින්වත් පිරිස. මේ පින්වත් පිරිස තමන් ධර්මයේ ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරවන්න ඕනේ කියලා තමන් බාහුවලය යොදලා හරිහම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා මේ ධර්ම දානමය පින් ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ ධර්ම දේශනා මේ පින්වත් අයගේ නිවෙස් වලට අරගෙන ආවා. ඉතින් ඒ මේ පින්වන්ත අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු ධර්ම ශ්‍රවණය මානසංසය මේ හැම දිනාටම උතුම් නිවන අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති